කල්යාණ මිත්‍රවරුනි ජීවිතයේ බොහෝ විට කලබලයි මේ කලබලයේ තියෙන තවත් නමක් දෝ කියා හිතනවා ජීවිතේ කියන්නේ විතක ඒ පමණටම කලබලයි ඒ පමණටම කාර්ය බහුලයි ඒ පමණටම වෙහෙස කරයි හැබැයි ඒ සියල්ල මැද ඒ දෙහෙත් ඒ කලබලේ ඒ කාර්යබහුලත්වය මැද අපට ලැබී තිබෙනවා විවේකයක් විවේක කාලයක් සිතට සහ ගතට විවේක ගන්න විවේකයෙන් සිතක් ගතත් සුවපත් කරගන්නට අවිවේකී ජීවිතය කලබලකාරී ජීවිතය කාර්යබහුල ජීවිතය දීර්ඝකාලීනව බැලුවොත් පුද්ගලයෙකු ලෙඩ කරනවා. ඇති කාලීනව නවන්න පුළුවන්. සමහරට කාර්ය බහුලත්වය, අවිවේකය, කලබලය නිසා ඒ ඒ වෙලාවේ තියෙන විදවත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. බොහොම නිරෝගී වගේ එනවා. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් පුද්ගලයෙක්ව ඔත්පල කරන්නට හැකියාව තිබෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා කියන්න බෑ. නමුත් වෙන්න ඉඩ තියෙනවා. ලොකු ඉඩක් තිබෙනවා. ඒ නිසා ඒ தത്വෙට අප කවුරුත් කිට්ටු වෙමින් කිට්ටු වෙමින් යන්නේ. පස්මාත් විතරක් නෙමෙයි මේ මනුස්ස වර්ගයාගෙන් වැඩි ප්‍රතිශතයක් විතක ආඩම්බරයෙන් විතක පසුතැවිල්ලෙන් මේ කාර්ය බහුලත්වය ගැන කතා කරනවා අවිවේකයේ ගැන කතා කරනවා අදබලේ ගැන කතා කරනවා ඒ අතර මේ විවේකය මේ විදිහට හරි අපිට ගන්න පුළුවන් වීම ලොකු භාග්යයක් මේ ඉතේ මෙසේ පිනක ප්‍රතිඵලයක් නොවේ විවේකී කියන්නේ සැබවින්ම කුසලයක් විලක ප්‍රතිඵලයක් ඒ නිසා ඔය කුසල් ගැන කතා කරනකොට අප නිතර දෙවේලි අධ්‍යායනා කරන කරණීය මෙත්ත සූත්‍රයේ කරණීය මත්ත කුසලේන ඒ කුසල් ගැන කියනකොට එක කුසලයක් විදිහට කියනවා අප්පටිච්චෝ අපපතිච්ඡෝ කියලා කුසලයක් විදිහටයි කියන්නේ මේ වැඩ අඩු කරගන්න පුළුවන්කම විවේකය නිස්කලංක භාවය කුසලයක් ඒකින එතකොට පැත්තකින් අපි අතීතයේ කළ කිසියම් පුණ්‍ය කර්මයක විපාක විදිහට මේ විදිහේ ඉඩකඩ හොයාගෙන තියෙනවා. ලැබිලා තියෙනවා. දැන් මේ හැමෝටම ලැබෙන පිනක් නෙමෙයි. එය මානය ඇති කරගන්න කාරණයක් නෙමෙයි ආඩම්බරය ඇති කරගන්න හේතුවක් නෙමෙයි නමුත් බලන්න කොකමන පිරිසක් මේ අවත ඇද්ද මේ වෙලාවේ කලබලෙන් බොහෝම කලබලෙන් ඒ අතර අප කීප දෙනෙකු බොහෝම විවේකීව මිනිත්තු 15ක් 20ක් හරි මෙහෙම ඉන්නවා ඉන්න ලැබිලා තියෙනවා අප කීප දෙනෙකුට හරි. ඉතින් එය මහා පිනක ප්‍රතිඵලය. ඔය ධනවත්ව ධනෙ ලැබීම දිනේ ප්‍රතිඵලයක් කියනවනේ. දැනුම දිනේ ප්‍රතිඵලයක්. එහෙමනේ කර්මයේ පිළිබඳ කියන්නේ. හොඳ යාළුව ලැබෙන්නේ කිනේ ප්‍රතිඵලයක. හොඳ දෙමව්පියන් ලැබෙන්නේ. හොඳ පරිසරයක ජීවත් වෙන්න ලැබෙන්නේ. මෙහෙම ඒ කිනේ ප්‍රතිඵල ගැන කියාගෙන යනවනේ. එතකොට දැන් ඔය ඔක්කොම තව විදිහකට කියනවා නම් සැප කියලා කියන්න පුළුවන්. පින සමානයි සැප. ඒ කිසියම් පුණ්‍ය කර්මයකින් ප්‍රතිඵලයේ සැප. දුකක් වෙන්නේ නැහැ. ඒතර ඔය ඔක්කොම ධනෙ කියන්නේ සැපක්. දැනුම කියන්නේ සැපක්. මිත්‍රයන් කියන්නේ සැපක්. සුදුසු ප්‍රදේශයක් සැපක්. ඉතින් මේ විදිහට මෙන්න මේ සැප ලෝකේ බොහෝ දෙනෙකුට ලැබිලා තියෙනවා. ඔය කියන සැප බොහෝ දෙනෙකුට මේ ලෝකේ ලැබිලා තියෙනවා. මිනිස්සෙක් කියලා ඉපදෙන්න ලැබීමත් පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක්. මොන විදිහේ මිනිස්සෙක් වෙලා හරි ඉපදෙන්න ලැබීම එන මිනිස් හිතක් මිනිස් මොලයක් ලැබීම ඒ ඉතේ මෙතේ පිනක ප්‍රතිඵලයක් නෙමෙයි. බොහෝම ටික දෙනාටයි මේ ලෝකේ විශ්වයේ අප දන්නා විදිහට මේ මනුෂ්‍ය මොළ ලැබිලා තියෙන්නේ. බොහොම ටික දෙනෙකුට. මේ සත්ත්ව ලෝකෙ වළුවාම ඒ විදිහේ මනසිකයක් ලැබිලා තියෙන්නේ බොහොම ටික දෙනෙකුට. ඉතින් මේ මහා පිනක ප්‍රතිඵලය මිනිස් පිටක් කියන්නේ එය මේ ලෝකේ ලැබෙන්න තියෙන දුර්ලභම දේවල් වලින් එකක් මනුෂ්‍යත්වය. ඉතින් ඒ පින උපන්න හැමෝටම තියෙනවා. එතකොට ඔය ධනයක් ඉතින් කිසියම් ප්‍රමාණයකට තියෙනවා අඩු වැඩි වෙන්න පුළුවන්. යාළුවනුත් ඉන්නවා. ඉතින් ඔය අනිත් ඒවා කොහොම හරි ලැබෙන්න හැමෝම පින් කරලා තියෙනවා. ඒ පින් වල ඇති මත්තන් ශ්‍රේණි තියෙන්න පුළුවන්. නමුත් කවුරුත් පින් කළාය තමයි මේ මනුස්ස ලෝකෙ උපදින්නේ. පව් කරපු කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදින්නේ නැහැ. අප කවුරුත් පව් කරලා ඇති. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදුනේ පව් කළ නිසා නෙමෙයි. පවක් නිසා අප කවුරුවත් මනුස්සයෙකුව උපදිලා නැහැ. එහෙම හිතනවා. අපි අපි ගැන හිතනවා සමහර අවස්ථාවල අනිත් අය ගැන තීන්දුවල දෙනවා කුංචි සිද්ධියක් විතරක් හදනම් කරගෙන හැබැයි එහෙම අතිසි තීරණවල දෙන්න දැන් සමස්තයක් විදිහට කල්යාණ මිත්‍රවරුනි කොහි හරි උපදිනවා නම් මනුස්සයේ මිනිස් මොලයක් උපදිනවද මනුස්ස පිටක් ප්‍රතිසන්දිය ලබනවාද ඊය ඉතී මෙසේ දිනක විපාක නෙමෙයි ප්‍රතිඵල නෙමෙයි ඉතින් ඒ නිසා කොයි මනුස්සයක් පින් කළ අය ඒ ගැන වාදයක් නැහැ. බෙදන්න බෑ. මෙන්න මෙහෙයි පින් කරලා තියෙන්නේ, මෙහෙයි පින් කරලා නැහැ. එහෙම බෙදන්න බෑ කාටවත්. එහෙම බෙදන්න නම් ලොකු ගණිත ගැටලුවක් විසඳන්න ඕනේ. කියන්නේ සංසාරේ එදා මෙදා තුර කළපු හැම කර්මයක්ම එකතු කරලා කර්මයක්ම එකතු කරලා කවදා හරි සංසාරේ පටන් ගත්ත දවසක් තියෙනවා නම් එදා සිට අද දක්වාම කළ සියලුම කර්ම එකතු කරලා ඒන් කර්ම කුසල කර්ම දෙන් කරලා විපාක දීපු කර්ම අඩු කරලා ඉතිරි වෙලා තියෙන කර්ම අහෝසි වෙච්ච කර්මත් අඩු කරලා ඉතිරි වෙලා තියෙන කර්ම කීයේ කීයද කියලා ගණන් හදලා තමයි මේ කාරණේ කියන්න පුළුවන් කවුද පව් කරලා තියෙන්නේ කවුද පව්කාරයන් තින්කාරය. ඒ තේරෙනවා මේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කිසිම කෙනෙකුට. කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය කවුද පෞකාරයන් කවුද පින්කාරයන් පින්වතුන් කියා හරියට කියන්නේ. එහෙම කියන්න නම් ඔය සංකීර්ණ වූ ගණිත කර්මය කරන්නේ. ඒ කාටද කරන්න පුළුවන්. එතන සමස්තයක් විදිහට ඇත්ත කියන්න ඕන නම් කියන්න තියෙන හොඳම ඇත්ත තමයි හැම මිනිස්සෙක්ම සිංහතෙක් හැම මිනිස්සෙක් මිනිස්සෙකුව උපදින හැම කෙනෙකුම පුණ්‍යවන්තෙක් ඒ ඇත්තම ඒ ඇත්තම ඇත්තම මුසාවාදයක් නෙමෙයි සමහරට සතෙකු ගැන එහෙම කියන්න බැරි වෙයි වෙනත් ජීවියෙකු ගැන කියන්න බැරි වෙයි කිව්වොත් බොරු වෙන්න පුළුවන් හැබැයි Taman ගැන එහෙම කියන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් මා පුණ්‍යවන්තයෙක් කියා ඒ ඇත්ත. කෙනෙක් කියන්නේ කොයි විදිහේ කෙනෙක් ගැන වුණත් කමක් නැහැ. පුණ්‍යවන්තයෙක් කියා කියන්න පුළුවන් නම් ඒ ඇත්ත. ඉතින් කරන දේ දැන් කරන දේ වෙනස්. දැන් කෙනෙක් තවත් තින් කරන්න පුළුවන්. කෙනෙකු තව හවු කරන්න පුළුවන්. හවු කරන කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි කලින් පව් කළ කෙනෙක් කියන්ට නම් බෑ කවුරු ගැනවත්. මේ වෙලාවේ කරන දේ ගැන කියනවා ඇර. ඉතින් මේ වෙලාවේ කරන දේ කල්යාණ මිත්‍රවරුනි ඊළඟට කරන දේ හැපිලා වෙනස් වෙලා අඩු වෙලා වැඩි වෙලා යන්න පුළුවන්. මේ කර්මය කියන්නේ ගලේ හිටුවා වගේ තියෙන දෙයක් නෙවෙයි. එහෙම දෙයකට නෙමෙයි කර්මය කියන්නේ පැහැදිලි තේරුම් ගන්නට එහෙම කර්මයක් ගැන මිනිස්සුන්ට බණ කීවා Hindu ආගම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ජෛන ආගම එහෙම කීවා. මෙයා ගලේ කෙටුවා වගේ ආය වෙනස් කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දුටුවා කර්මය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඒ ඒ වචනෙන්ම කියනවා සංඛාර සංස්කාර සංස්කාර කියන එක අපි නිතරම දන්න එක අනිත්‍යයි. සබ්බේ සංඛාරානි ශාන්තිය ඒ වෙනස් වෙන දෙයක්. දිය කරන්න පුළුවන් දෙයක්. වැඩි කරන්න පුළුවන් දෙයක්, අඩු කරන්න පුළුවන් දෙයක්, නැති කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි කර්මයේ ලක්ෂණ. එකතු කරන්න පුළුවන්, තව තව වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, නැති කරන්නත් පුළුවන්. මේ හතර විත වූ ගණිත කර්මයේම කරන්න පුළුවන් කර්මය. ඒ කරන විදිහ තමයි ධර්මයේ කියන්නේ. ඒක වඩ වඩා කුසල් කර්ම කරනකොට වඩ වඩා අකුසල කර්ම කැපිලා යනවා. අකුසල කර්මයක විපාක විදිහට අපිට කිසියම් වූ දුකක් එනවද? ඒක ඔය යාචිකා කරලා වැඩක් නැහැ. ඒ එහෙම වැඩක් තියෙනවා කියා කියූ ආගම් තිබුණා. එහෙම කිව්වේ අර ගලේ කෙටුවා වගේ කියන නිසා අප කරන හොඳ නරක කවුරු හරි විනිශ්චය කරනවා ඒ විනිශ්චය කරන කෙනා මෙහා මේ වැරද්ද කරා කියලා ඒ පොතේ ලියනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපිට ඉහළ කෙනෙක් ලබනේ වார்த்தාව අපිට වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න පුළුවන් ආයේ සතහන ලැබූ කෙනාටම තමයි. ඒ උසාවියේදී විසුන් තීන්දුවක් අපිට වෙනස් කරන්න බෑනේ. විත්ති කරුවෙකුට, පැමිණිලි කරුවෙකුට වෙනස් කරන්න බෑනේ. ඒ වෙනස් කරන්න ඕන නම් ඊට ඉහළ උසාවියකට නැත්නම් ඒ උසාවියෙටම තමයි කියන්න ඕන. ඒ වගේ ඒ නිසා මේ තීන්දුව දුන් කෙනා අපි කරපු වැරැද්දක් විනිශ්චය කරලා තීන්දුවක් දුන්නා මේ මේ වැරැද්ද කරා මෙන්න මේ දඬුවම. එතකොට ඒකට අපිට කරන්න තියෙන්නේ දැන් මේ Hindu ආගමේ ඒ කර්මයේ පිළිබඳ මුලින්ම උගන්වලා තියෙන Hindu ආගම ලෝකෙට ඉතින් ඒ දර්ශනයේ තියෙන්නේ මේ තීන්දුව දුන් කෙනා සතුටු වෙන දේවල් කරන්න. එහෙම කරාම තීන්දුව වෙනස් කරයි. ආයි කපලා දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි යාග හෝම බලි පුද පූජා ආවේ. දැන් අපල කාලයක් ආවහම ඔය Hindu ආගමේ කියන දේවල් ඒ වගේ බලපෑමක් හැමෝම ලෝකේ හැමෝම බෞද්ධයන් විතරක් නෙමෙයි හැමෝම කරන්නේ ඔය සාන්ති කර්ම යාග හෝම ග්‍රහ පූජා එන්නේ කරන්නේ ඒ කරන්නේ අර දර්ශනයේ උඩ එතකොට මේ ලියුදේ කපලා දානවා දැන් බුදුදහම කියන්නේ එහෙම නෙමෙයි මේ අපල කියන්නේ අකුසල කර්මයක විපාකයක් නම් එහෙමම වෙන්නේ එහෙමනම් කුසල කර්ම කරන්නේ. මේ කාටවත් කියලා වැඩක් නැහැ. කන්න දව් කළා වැඩක් නැහැ. මේ කවුරුත් කළ දෙයක් නෙවෙයි. එහෙම කවුරුවත් නැහැ අපි ඔය නිශ්චය කරන්නේ. අපි කරන හැම දෙයක්ම ලියාගන්න කවුරුවත් නැහැ. පිටියක් වැඩක් නැහැ. සතහන් තබන්නේ කු විතරයි. ඔබයි ඔබේ සාංකාරික සතහන් පොතේ සතහන් තබන්නේ. ඒ අපි සිතන හැම සිතිවිල්ලක්ම කියන වචන කරන දේවල් අපේම ඔළුව ඇතුලේ අපි සටහන් කරගන්නවා. ඒක මේ ලියන්නෙත් අපි ඒව මකන්න පුළුවන්නෙත් අපිට ඒ උද නැවත නැවත ලියා තහවුරු කරගන්න පිළිවන්නේ අපිටමයි. ඉතින් ඒ නිසා කුසල කර්ම වඩ වඩාත් කරන්න. කුසල කර්ම විදිහට කියන්නේ මොනවද? කතාව කතාව කුසලයක්. කටින් තින් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ බලන්නකො එතකොට ඒකට වේදමක් යනවද? නෑනේ. කතා කරන වචන වලින් තින් කරගන්න පිළිවන්. කුසල් කරගන්න පිළිවන්. ඒ පින ඒ කුසලයේ කරගන්න. තවකින් ප්‍රයෝජනවත් දෙයක් කතා කරන්නේ. ඒ මහා කුසලයක්. මහා කුසලයක්. අහන කෙනෙකුට, සමන් දෙන කෙනෙකුට වැදගත් වෙන දෙයක් කියන්නේ මොනවා හරි කමක් නෑ. යාට වැදගත් කියලා හිතනවා නම් ඒ ධර්මයෙන්ම වෙන්න ඕනේ. ಗುಣ කෑමක් ගැන කියන්නේ. වියදම් අදුතරණ හැටි ගැන වචනයක් දෙකක් කියන්නේ සමන්ගේ අත්දැකීම් වලින්. අද්දේශයක් ගැන කියන්න පිළිවන් කියවපු හොඳ පොතක් ගැන ඉතින් මේ විදිහට බලන්න අර්ථවත් දෙයක් කතා කරන්න පුළුවන් නම් බස් එකේදී හරි බස් එකක් යනකල් නැවතුම් පලේ ඉන්නකොට හරි දුරකථනයෙන් කතා කරනකොට බලන්න කී වාරයක් එක අර්ථවන්විත වචන කීපයක් කියන්න පුළුවන් ඒ මහා කුසලයක්. ඒකට දවස ඉවර වෙනකොට අපි කොපමණ හිත හදාගෙන හිත පිරිසිදු කරගෙන ඉන්න පුළුවන්. මේ වචනේ අපි කොහොමද කතා කරනවා? ඉතින් ධම කියන්නේ ඒ කරන කතාව අර්ථාන්විත කතාවක් කරගන්න. අර්ථාන්විත කතාවක්. කතාව පමණ දැන කරන්නේ. ප්‍රමාණයේ කියන එක ධර්මයේ හැම දෙයක්කටම සම්බන්ධයි. ආහාරයට විතරක් නෙමෙයි හැම දෙයකටම ප්‍රමාණය දෙහෙත් වලට විතරක් නෙමෙයි ඉතින් කතාව ඒක කියනවා මිත බහානී මිත කියන්නේ මැනලා මැනලා කතා කරන්නේ එතකොට ඒ ප්‍රමාණය අඩු වෙනුත් කතා කරන්න එපා වැඩි වෙනුත් කතා කරන්න එපා ප්‍රමාණයට කතා ප්‍රමාණය කියන්නේ අඩු කරන්න කියන එක නෙමෙයි ප්‍රමාණය අඩු කිරීමත් වැඩි කිරීමත් නෙමෙයි ගානට කතා කරන්නේ. අඩු කිරීමක් අකුසලයක්. වැඩි කිරීමක් අකුසලයක්. ගානට කතා කරොත් කුසලයක්. වැදගත් දෙයක් කතා කරන්නේ. ප්‍රයෝජනවත් දෙයක් කතා කරන්නේ. කෙලවරක් ඇති කතාවක් පටන් ගන්න. නවත්තන්න පුළුවන් දෙයක් කතා කරන්නේ. ඉතින් මේ විදිහට මේ ඔය අපි මා කියන්නේ එක කාරණයක් ගැන සංකප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියා බොහෝ විට ඔය ආජීවාස්තමක සීලය ගැන කතා කරනකොට අපි සමාදන් වෙන ශික්ෂාක්ෂයක් සංකප්පලාප වලින් සංකප්පලාප වලින් වෙනවා සංකප්පලාප කියන්නේ මේ කෙනවරක් නැති කතා වැඩකට නැති කතා එකතු වෙලා කරන සම් කියන්නේ එකතු වෙලා ප්‍රලාප දෙදවීමට අහන කෙනාට ලොකු වැඩකුත් නැහැ කියන කෙනාට වැඩකුත් නැහැ එතන නැති කෙනෙකුට වැඩකුත් නැහැ එය අකුසලයක් එතකොට හැබැයි හරවන්න පුළුවන් දැන් ඒකට විසඳුම නිස්සබ්දතාවය නෙමෙයි හරවන්න ඒක තමයි කුසලයේ කියන්නේ එතන අපිට මස්තිෂ්කයක් තියෙන්නේ මිනිස් හිතක් තියෙන්නේ හරවන්ත අර්ථාන්විත සාකච්ඡාවකට. එතකොට මේ මහා පිනක්. තව කෙනෙක්ගේ හිත හැදෙන විදිහට කතා කරන්නේ. හිත කියන්නේ බොහෝම ඉක්මනට පළුදු වෙන දෙයක්. බොහෝම ඉක්මනට කැඩෙන දෙයක් හිත කියන්නේ. මේ කෙච්චක්වත් එච්චර ඉක්මනට කැඩෙන්නේ නැහැ. හිතක් තරම්. සාමාන්‍ය හිතේ හැටි එහෙම තමයි කාගෙත් ඉතින් ඒ නිසා අපිට මුණ ගැහෙන්න කොහෙදී වුණත් ඒ කාර්යාලය වෙන්න පුළුවන් වැඩ කරන තැන බස් පිට, ගෙදර, පාරේ, අඩේ මේ කොහෙදී හරි හොඳට හොඳට සංවේදී වෙච්චියොත් දැනේවි ජීවි කිය සිත් තමයි මොන ගැහෙන්නේ. ලස්සන හිණාවක් මූණේ තියෙනවා. හැබැයි ඒ ලස්සන හිනාව පිටර කටුවක් වගේ බොහොම ඉක්මනට කැඩිලා යනවා. ඒ ඇතුලේ තියෙන්නේ අර දිලිගිය සිතක්. ඉතින් ඒ නිසා පරිස්සමින් කතා කරන්න. ඒ හිත බිඳිලා තියන්නේ ඔබත් එක්ක නොවෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබ නම් ඉදිරියේ සිටින්නේ ඔබ කතා කරන එකම එක වචනයකින් සම්පූර්ණයෙන්ම අර බිදී ගිය සිතය නැවත ප්‍රතිසංස්කරණය කරන්න බැරි මට්ටමට හැබලි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කතා කරන එකම එක දයාන්විත වදනකින් අර දිදී ගිය සිත නැවත යථා තත්වයට පත් වෙන්නත් පුළුවන්. මේ වචනේ කියන්නේ මහා බලවත් දෙයක්. එනිසා තමයි මන්තර කියන්නේ. දැන් මන්තර වල වෙන මොනවත් නැහැ මේ තාක්ෂණය. වචන මහා බලයක් තියෙනවා කියන උඩින් යන්න පුළුවන් කියනවා. කෙලවරක් නැහැ ලෙඩ හොඳ කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ ටික පැත්තකින් තිබ්බත් මේ වචනයක් කියන්නේ එසේ මෙසේ බලයක් තියෙන දෙයක් නෙවෙයි. විදුලියවත් එපමණ බලවත් නැහැ. ඉතින් මේ වචනය ඒ බලය පාවිච්චි කරන තේ අපි ආශක් තියෙන බලයක්. ඒ බලය පාවිච්චි කරමු විදුණු සිත් පිළිසකර කරන්නට හැමෝම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක. ඒ අමතක කරන්න එපා. අපත් එක්ක කීවත් නොකීවත් අපත් එක්ක මුව පුරා දිනා වුණත් නැටක් හදවතින් හඬමින් තමයි බොහෝ දෙනෙකු ජීවත් වෙන්නේ. ඒ තමයි ඇත්ත. සංසාරේ කවුද ඉන්නේ හදවතින් හැම වෙලෙම සිනහසෙමින්. එහෙමනම් සාංකාරික සත්‍යයකු නෙමෙයි. ඒ නිසා අර දයාන්විත වචනයක් ගමන් කරනවා අර වැළපෙන හදවත කරා. වචනේ නෙමෙයි යන්නේ. වචනේ තුල තිබෙන දයාව, වචනේ තුල තිබෙන ආදරය, කරුණාව, වචනේ තුල තිබෙන මෛත්‍රිය. මේ මෛත්‍රිය ගමන් කරනවා අර සමන් දෙන්නාගේ අසන්නාගේ බිඳුණු හදවතට. මෛත්‍රිය විතරක් නෙමෙයි වෛරයත් ගමන් කරනවා. රළු බවක් ගමන් කරනවා. ඒ නිසා රළු වචනයක් කිව්වහම අපුවට ඇන්නා වගේ. එහෙමනේ කියන්නේ කනට ඇන්නා වගේ කියන්නේ නැහැ කවුරුවත්. වචනේ යන්නේ කනට තමයි. හැබැයි වචනේ තුල තිබෙන ඔබේ හින්දනේ ඔබේ හැඟීම එය ගමන් කරන්නේ හදවතට. ආන කෙනා ඉතින් කිසිම හැඟීමක් නැති වචන කියනවා. ඒකට ආදරේකුත් නැහැ, මෛත්‍රියකුත් නැහැ. වෛරෙකුත් නැහැ. ඒව කනට විතරයි. ඒව කණෙන් මොළයට යනවා එතනින් ඉවරයි. ඉතින් දැනුමක් ලැබෙනවා ඉච්චරයි. හදවතට යන්නේ හදවතට යන්නේ හැඟීම්. ඒතර දෙආකාරයෙන් හැඟීම් හදවතට යනවා. මෘදු බවයි රළු බවයි. එතකොට කුළු ගෙඩියකින් කපුවට ගැහුවා වගේ වෙන්න පුළුවන් එක වචනයක්. ඒ වගේම බුදු වචනයක් බුදු වචනයක් කියන්නේ දයාන්විත වදනක් කියන්නේ අර බිඳුණු හදවතක් සුවපත් කරන උතුවක්. ඒ අමතක කරන්න එපා. ඒතරම් මහා පින්කමක්. ඒ බුදු වචන මහා පින්කමක්. ඒ නිසා ඒ කරුණා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට ඒ කියන්නේ යන් බින්දෙන වචන කතා කරන්න එපා. ඉදිලා සිටින්නේ මේ හැම කෙනෙක්ම ඔබ අප හැම කෙනෙක්ම හදවත් රෝගී. හදයාබාද නැති වුණත් අප හැමෝම හදවත් රෝගී. කියන හදවතින් අපි 100ට 100ක් නිරෝගී නෑ. කැකිලා, තුවාල වෙලා, දිඳිලා, ඉර වෙලා, මිරිකිලා, නැගිලා. විවිධ හේතු නිසා සියයට මේ 100%ක්ම වචනින්ම සනීප වෙන්නේ කාගවත්. නමුත් එය ලොකු වේදනානාශකයක් වෙනවා. ඉතින් ඒ නොමස්තරුව දෙන්න දෙන්න පුළුවන් දෙයක්. දැන් එතන තියෙන ප්‍රයෝජනේ මොකද්ද Tamange පැත්තෙන්? දැන් දිනක් එතකොට අප යමක් තව කෙනෙකුට කරනවාද එය Tamanටම කරගත්තා වගේ ඒනි දුන්නොත් ලැබෙනවා කියන්නේ දුන්නොත් ලැබෙනවා අනිත් අයගේ හිත් සුවපත් කරන විදිහට කතා කරනකොට කතාවෙන් තව කෙනෙක්ගේ සිත සුවපත් වෙන විට ඒ සිත નિરાයාසයෙන්ම සුවපත් වෙනවා. මේ අත්හදා බලන්න පරීක්ෂණයක් විදිහට මේ කර්මය කියන දේ මේ නිත්‍යාවක් නෙමෙයි මේ අද්භූත දෙයක් නෙමෙයි බුදු විශ්වාස කළ යුතු දෙයක්ම නෙමෙයි මේ කිසිම গুপ্ত බවක් නෑ කර්මයේ බෞද්ධ කර්මයේ කිසිම গুপ্ত බවක් නෑ පරීක්ෂණයක් කළා බලන්න ඔබ අනිත්‍යයට දෙන්නේ කුමක්ද එය ඔබට නොමිලේම ලැබෙනවා. මේ මොහොතේමත් ලැබෙනවා, පසුවත් ලැබෙනවා. තනසිල්ල දෙන කෙනාට තනසිල්ල ලැබෙනවා. දයාව දෙන කෙනාට දයාව ලැබෙනවා. ආදරය දෙන කෙනාට ආදරය ලැබෙනවා. සුවපත් බව නොමස්තුරුව පිළින කරන කෙනාගේ හිත සුවපත් වෙනවා. නිරෝගීකම දෙන කෙනාට නිරෝගීකම ලැබෙනවා. එතකොට මේවා මුල් වෙන්නේ හදවත සම්බන්ධයෙන්, හිත සම්බන්ධයෙන්. අනිත් පැයට නිරෝගීකම දෙනකොට කායිකව හරි මානසිකව හරි අපේ හිත නිරෝගී වෙනවා. අනිත්‍යයට තනතිල්ල දෙනකොට අපේ හිතට තනතිල්ල ලැබෙනවා. ඒ විදිහට මානසික වශයෙන් හෘදයාංගම වශයෙන් පුද්ගලයෙකු නිරෝගී වෙනවා. දැන් එතකොට හදවත නිරෝගී නම් ආධ්‍යාත්මික වශයෙන් නිරෝගී නම් ඒ නිරෝගිකම ආධ්‍යාත්මික වශයෙන් අත්දකින නිරෝගිකම උදව් වෙනවා කායික වශයෙන් නිරෝගී වෙන්න. ඒ අනිත් පැත්තට නෙමෙයි සිද්ධ වෙන්නේ. කය නිරෝගී නම් හිත නිරෝගී කියන්න බෑ. ඒ එහෙම නොවෙන්න පුළුවන්. දෙයනේ අපි අත්දකින්නේ. හැබැයි ඒ අනිවාර්යයෙන්ම ගමන් කරනවා ප්‍රතිවිරුද්ධ දිශාවට හදවත නිරෝධී නම් ඒ නිරෝධී හදවත ඔබව සහ මුලින්ම නිරෝගී කරනවා. කය විතරක් නෙමෙයි ජීවිතේ නිරෝගී කරනවා. නිසා මේ නිරෝගීකම කියන්නේ බොහොම ගැඹුරු වචනයක්. බොහොම ගැඹුරු වචනයක්. දැන් අර විවේකයේ කියන එක හදවතින්ම අත්දකින්න පුළුවන් මේ නිරෝගී කෙනාට විතරයි හදවත නිරෝගී නම් විතරයි විවේකය ලැබෙන්නේ. වෙන නිරෝගී වෙන විවේකයක් ගන්න ක්‍රමයක් නැහැ. රත්න ගොඩකින් අපි ඔළුව පුරවගෙන ඉන්නවා නම් කොහෙද විවේකය? අනිත් අයට විසඳුම් දෙන්න ඔබේ ප්‍රශ්න වැඩි හරියක් නිසැකින්ම විසඳී ආවී. අනිත්‍යයට ප්‍රශ්න ඇති කරන කෙනා බලන්න දහසකුත් එකක් ප්‍රශ්න Tamanගේ ඔළුවට කඩාගෙන දාගන්නවා. වැටෙනව නෙමෙයි දාගන්නවා. ඉතින් මේ විවේකී මනස අත්දකින්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ විදිහට වාඩි වෙලා ටික වෙලාවක් හරි විවේකයෙන් සිටීම එහෙම ඉඳ හිතන එකත් ලොකු පිනක් ඉන්න පුළුවන් වීමත් ලොකු පිනක්. එහෙම ඉන්න පුළුවන් තැනක රස්සාව ලැබීමත් ලොකු පිනක්. ඒ වගේම අර දෙවෙනි විවේකයේ ඒ ඕනම වෙලාවක අත්දකින්න පුළුවන්. එතෙන්ට තැනක් නෑ. වෙලාවක් නෑ. හොඳට මතක තියාගන්න. කතා කරන හැම වචනයක් ගානෙම ඔබට පිළිවන් සමන් දෙන්නාගේ හිත හදවත සනීප කරන්ට විවේකයට පත් කරන්ට ඒ විදිහට කතා කරන්ට ඒ විදිහින් චේතනාවකින් කතා කරන්ට එතකොට මෙතනින්ම ඔබේ හිතත් විවේකයට පත් වේවි ඔබේ හිත හදවත නිරෝගී වේවි ඒ අත්දකින්න ඒ වෙලාවෙම අත්දකින්න ඉතින් මේ පිළිබඳ බොහෝ විස්තර හොයාගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මේ වචනය කොහොමද අපේ Tamanගේ හෘද වස්තුවට බලපාන්නේ කියලා කතා කරන වචනයක්. වචනයක් කියවෙන්න යනකොට හදවත කොහොමද මේ වචනේ කීම අනුමත කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ කියන එක ගැන වෙනම කතා කරන්න පුළුවන්. ඒ ගැන ටිකක් සංවේදී වුණොත් දැනේවි. අපි කතා කරනකොට ඒට හදවත උදව් කරනවද නැද්ද කියලා. හෘද වස්තුව උදව් කරනවද නැද්ද කියලා. සමහර වෙලාවට හදවතට හෘද සාක්ෂිය කියලා අපි කියන්නේ ඒක ඇතුලෙන් ඉඩ දෙන්නේ නැහැ කතා කරන්න එහෙම දේවල්. නමුත් අපි කරන්නේ ඒ හෘද සාක්ෂිය මර්ධනය කරමින් කතා කරන්නේ. එතකොට ඒ මුලින්ම පීඩණයට ලක් වෙන්නේ කතා කරන කෙනාගේ හෘද වස්තු. ඊට පස්සේ තමයි අනිත් කෙනාගේ. ඒක තමයි කර්මය කියලා කියන්නේ. දැන් බලන්න මුලින්ම මුලින්ම මුසාවාදයක් කියපු දවස මතක් කරගන්න පුළුවන් නම් ඒ කොපමණ අමාරුණාද කියලා මතක් වෙයි. ලේසි නෑ මුලින්ම බොරුවක් කියන්නේ. අමාරුයි. ලොකු උත්සාහයක් ගන්න වෙනවා නිකන් කකුල් හිර වෙනවා වගේ. ඒ තමයි ඒ හදවත ඒක ඉඩ දෙන්නේ මොකද හදවත හදවතමයි ඒ මගේ හදවතද තව කෙනෙක්ගේ හදවතද හදවතට ඒ වෙනස් නැව තියෙන ඔක්කොම ඔළුව ඇතුලේ. මෙයයි මගේ මෙයයි මගේ නෙමේ ඒ වෙනස තියෙන්නේ. හෘද වස්තු හෘද වස්තුවේ සංවේදීතාවය එකයි. ඒතර මේ තවත් හදවතකට රිදෙනවා. ඒ වේදනාව මේ හදවත දන්නවා. දැන් කර්මයේ පිළිබඳ තියෙන මූල ධර්මයේ එයයි. එතකොට ඒ නිසා Tamange හදවත වෙනවා එපා කියන්නේ. දැන් බණින එක උනත් ඒ වගේ මුලින් හරි අමාරුයි කෙනෙකුට බණින්න. ලොකු උත්සාහයක් ගන්න වෙනවා. ලොකු වීර්යයක් ඕන වෙනවා. අර්ථ වස්තුවට ඒක ලොකු අපහසුාවක්. ඒක එපා කියනවා. ඇත්තේ ඒ එපා කියන එක යට කරගෙන අපි කියනවා කිතෝරදී. ඒ මුලින්ම අපහසුතාවයට ලක් වෙන්නේ Tamangeම හදවත. දීර්ඝ කාලයක් එහෙම කරනකොට හදවත් හදවත දුර්වල වෙනවා. හැබැයි එහෙම එහෙම ගිහිල්ලා හදවත මේක අතහැරලා දාන දවසක් එනවා. මොකද එයාට කියලා වැඩක් නැහැ. ඉරුවන අහන්නේ නැහැ. මිනිස්සෙකෝ සිද්ධ වෙන ලොකුම අභාග්‍යය තමයි ඒ. එන යාළුවා අතහැරලා යන එක ඒකත් ලොකු අභාග්‍යයක් තමයි. ඊට වැඩි අභාග්‍යයක් තමන්ගේම ආත්මය, තමන්ගේම හදවත, තමන්ගේම ආධ්‍යාත්මය තමන්ව නොසලකා හැරියොත් මෙයක් දැන් කියලා වැඩක් නැහැ. හරියට ගුරුවරයෙක් ශිෂ්‍යයෙකු අතහැරලා දානවා වගේ ආයෙ මෙයාට උගන්වලා වැඩක් නැහැ කියලා බොහෝම දයාබර ගුරුවරයෙක් එහෙම කළොත් දවසක ඒ කියන්නේ අන්තිමටම එහෙම කරන්නේ මුල් දවසේ නෙමෙයි අනේ ඒ தത്വයට පත් වෙනවා ඒක එහෙම පත් වෙච්ච මිනිස්සුන් ඔබටත් කියනවා අපිටත් කියනවා කිසි හදවතක් නැහැ දැන් ඒ ඇයට දැනෙන්නේ නැහැ හදවතක් තියෙනවා කියලා. හදවතක් තියෙන ජීවිතයකට ලබන්න පුළුවන් වින්දනයේ సౌందර්යයේ ඒ අහිංසක සතුට අහිමි කරගන්න. අනිත්‍යයට ඒ අන්‍ය කරන කෙනාට తాවකාලික වශයෙන් හරි අනිත්‍යයට යන්‍ය කරනවාද දීර්ඝ කාලීනව බැලුවොත් එය Taman තන්නේ වෙනවා. ඉතින් හදවතට හෘද සාක්ෂිය කියන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද එතන තමයි අපි හොයාගෙන ගියොත් මේ වැඩිපුරම Tamanට සම්බන්ධ දැන ශරීරේ දැන් කතා කරනකොට මොනවා හරි එකකට කවුරුහරි ප්‍රශ්නයක් නැහුවොත් කවුද මේක කළේ කියලා මමද කියලා මමද කියලා අපි කියනකොට අපේ අත නිකම්ම යන්නේ කපුව ළඟ. ඔළුව ළඟට යන්නේ නැහැ, බඩ ළඟට එන්නේ නැහැ, ගණහිස ළඟට එන්නේ අත. මම කියලා අපි කියනකොට නෑ මම නම් කළේ නෑ, මම තමයි. හොඳට බලන්න අපේ අත කොහාටද එන්නේ කියලා එකපාරට හිතලා නෙමෙයි ඇයි එහෙම එන්නේ? යාමාශ්‍රය ළඟට යන්නේ නැත්නම්, ඇයි කෙනකළු ළඟට එන්නේ නැත්නම්, ඇයි උගුර ළඟට, කන් දෙකට ඔළුවට එන්නේ නැත්නම්. මොකද එතන තමයි කේන්ද්‍රය. එතකොට ඒ එතෙන්ට එතනින් තමයි අපි අහන්නේ ඕනේ. එතනින් තමයි අපිට කියන්නේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති ඔය අභිධර්මයේ කියන්නේ මේ අදරති අදපතක් පමණ රුධිරය ආශ්‍රය කරගෙන මේ ජීවිතීන්ද්‍රිය සංකව කියලා කාණය කියන එක පවතිනවා කියන විඥානය නෙමෙයි කාණය පවතින්නේ එතන කියලා. රුධිරය හදවතේ රුධිරය ආශ්‍රය කරගෙන. කොහොම හරි එතන ඒ කුන් ඒක ඇහැට පේනවද නැද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි මේ අපි කරන කියන දේවල් වලට සාක්ෂි දරන්නේ අපේ හදවතයි. විනිශ්චය කරන්නේ අපේ හදවතයි. මේ අහසේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතනයි. ඒව ලියවෙන්නේ එතන. වෙනස් කරගන්නවා නම් වෙනස් කරගන්නත් ඕන එතෙන්ද කියලා. ඉතින් මේ එක ක්‍රමයක් තමයි භාවනාව වාඩි වෙලා අපි අපි තුලටම කිමිදිලා අපේම අභ්‍යන්තරයට ගිහිල්ලා මේ පිටිවිලි අඳුරගෙන හිත පිරිසිදු කරගමින් අපිරිසිදු පිටිවිලි අතහරින්න සිටි ඒක අනිත් ක්‍රමය තමයි මේ සාමාන්‍ය ජීවිතය ඇතුලේදී අප ලබා ගන්නට කැමති දේවල් අනිත් අයට ලබා දීම. දෙය කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි වචනේ. දෙදේ මිනිස්යන් අතර වචනය. ඒකට වචනය කියන්නේ අනුන්ව සුවපත් කරන දෙයක් විතරක් නෙවෙයි, Tamanව සුවපත් කරගන්න පිළිවන් දෙයක්. මේ පරිවේචනයක් විදිහට කර බලන්න මේ නැවතත් කියන පරිවේචනයක් විදිහට කර බලන්න එක දවසක් යොසීලෙන් කතා කරන්න කරුණාවෙන් කතා කරන්න වැදගත් දෙයක්ම කියන්නේ ප්‍රමාණය දැනගෙන කතා කරන්න. එතන නැති කෙනෙක් ගැන කතා කරනකොට ප්‍රවේශමෙන් කතා කරන්න. එයා එතන හිටියොත් ඒ විදිහටම ඒ ටික කියන්න පුළුවන්ද කියලා හිතලා බලලා කතා කරන්න. අපි කියන්නේ විසුනාවාචා කියලාම කියනවා කියන ඒ තමයි. තුන්වෙනි පාර්ශවයන් ගැන කතා කරනකොට ඒ තුන්වෙනි පාර්ශවයක් මෙතන මේ වෙලාවේ හිටියොත් මට මේ ටික මේ විදිහටම කියන්න පුළුවන්. මේ විදිහට මේ මේ වචනේ හතර ආකාරයකට ওই විදිහට කියනවනේ. දැන් මේ වචනයේ ওই විදිහට අපි හදාගත්තොත් ඒ එහෙම හදාගත්ත වචනය ලෝකේ තියෙන බලගතුම මන්ත්‍රයකට වැඩිය බලවත්. දෙයට අත්දැකලා බලන්න. ඇත්තක්ම නම් කියන්නේ. ප්‍රයෝජනවත් දෙයක්ම නම් කියන්නේ. කෙනෙකු කෝපස් කරවන්ත නම් කතා කරන්නේ. එතන නැති කෙනෙක් පිළිබඳ මූණට කියන්න බැරි දේවල් අපි විවේචනාත්මකව කියන්නේ නැද්ද? එතන ඉන්න කෙනෙක්ගේ හිත විදවන්ට කතා කරන්නේ නැද්ද නැති කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවයේ දැන් මෙහෙම මේක පරිවේශනයක් විදිහට පුහුණු කරලා බලන්න ඔබ කතා කරන හැම වචනයකම ලොකු බලයක් මහා මන්ත්‍රයක නැති බලයක් තියෙනවා. ඒක විශ්වාස කරනවා. අය ලොකුවට ඔප්පු කරන්න ඕනේ කියන දේ විශ්වාස කරනවා. ඉතින් මෙහෙම දැන් මේ වචනයෙන් ඒ විදිහේ පිළක් ඔබ කරනවා නම් කුසලයක් ඒ විදිහට කරනවා නම් අන්න ඔබේ හදවත තාම සතුටට පත්වෙනවා. වැඩි පුරම සතුට වෙන්නේ ඔබේ හදවත. වෙන මොනවත් ඕනේ ඒ සතුට, ඒ සතුට හොඳටම ඇති. අමුතුවෙන් ලොකු සතුටවල් හොයන්න ඕනේ තමන්ගේ හදවත ඇතුළේ මේ හොයන සතුට තියෙනවා. දැන් හදවත අසතුටෙන් ඉන්නේ. ඉතින් එයාව සතුටු කරන්න බෑ ඔය මොනවවත් දීලා. අපි හිතනවා පුළුවන් නෑ එයාට අවශ්‍ය ඔබේ අනිත්‍යකම ඔබේ හදවතට මුදල් නෙමෙයි ඕන මුදල් ඕන ජීවිතයට හදවතට ඕන මුදල් නෙමෙයි ඔබේ අනිත්‍යකම ඔබේ අව්‍යාජ බව ඔබේ අවංකකම ඔබේ දයාව මේවා තමයි හදවතට ඕන එතකොට හදවත සතුටටපත් වෙනවා අමාරුම දේ ඒක තමයි අනිත්‍යව සතුටු කරන එක ලේසි. දැන් හදවත සතුටු කිරීම ලේසි නෑ. හදවත සතුටටපත් වුණා කියන්නේ හොඳට අත්දකින්න කය නිරෝධ වෙනවා. හෘද වස්තුව සුවපත් නම් කය නිරෝගී ජීවිතේ නිරෝගී ඉතින් එතකොට ඔය අපි අහලා තියෙනවා මේ නිරෝගීකම තමයි උතුම්ම ලාභය කියා. ඒ නිරෝගීකම කියන්නේ මහා පැතිරුණු අදහසක්. මේ ඇඟට හැදෙන පුංචි ලෙඩක් ගැන විතරක් නෙමෙයි එතන කියන්නේ ඊට වැඩිය බොහෝම ව්‍යාප්ත වුණු ගැඹුරු අදහසක්. අදවතින්ම සුවපත් ඒ සඳහා එක ප්‍රතිකර්මයක් තමයි භාවනාව කියන්නේ. අපි ඉස්ති වෙලාවක් හරි භාවනා කරනවා. අවධානය යොමු කරන්න හදවතට හිත යොමු කළ විට හදවතට බලන්න මොනවද දැනෙන්නේ? සීතල දැනෙනවද? උණුසුම දැනෙනවද? මුදු මොලොක් බව දැනෙනවද? මුදු මොලොක් මලකට හිත යොමු කළ විට දැනෙන සියුම් බව ඒ දැනෙන මොළොක් බව අත්දකින්ට බලන්න තමන්ගෙම හදවතත් එක්ක හදවතත් සමග මෘදු මොළොක් බව අත්දකින්නකොට හිතට විවිධ කාරණා එන්න පුළුවන් ඒ තේම උනාවේ ඕනෑම කෙනෙකු මතක් වුණාවේ ඕනෑම කෙනෙකු පිළිබඳ චිත්ත රූපයක් හිතේ නැවුණාවේ ඒ මතක් වෙන ඔළුවට එන හිතේ මැලෙන ඔය කවුරු ඒ කවුරු ඒ අය හොඳ වුණත් නරක වුණත් ලස්සන වුණත් කැත වුණත් ඒ කවුරු කැමති කායිකව නිරෝගී වෙන්න මානසිකව සුවපත් වෙන්න ඊට වැඩිය කැමති තවත් දෙයක් නැහැ නිසා මතක් වෙන හැම කෙනෙකු සමගම හදවතින්ම බෙදාගන්න සුවපත් බව හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ඒ මතක් වෙන හැම කෙනෙකුම දුක් වේවා දුකක් නැති වේවා ඒ අයට රෝගී වේවා එනවනම් කායික ලෙඩේ වස්තුව වේවා හිතක් දුකක් වේවා දුක් වේවා රෝගී වේවා දුකක් වේවා හිතේ කරදර තියෙනවා නම් ඒ කරදර වලින් ඒ ඇත්තන් නිදහස් වෙනවා. අපිට කෙරෙහි අවධානය ඉතින්ම ප්‍රාර්ථනා කරනකොට අනුන්ට සුවපත් බව, නිදුක් බව, සහ නිරෝගීකම දැනෙනවා නේද? හදවතේ සතුට හදවත සතුටට බක් වෙන බව පාට හරි වෛර කරනකොට එහුම් කන් දීලා බැලුවොත් ඔබේම හදවතට ඒ හදවතේ විලාපය ඇදී එය නෙමෙයි දැන් ඇහෙන්නේ. සම්පූර්ණී සම්පූර්ණී දීපයයි. අරේක්ෂණයක් විදිහට කරන්න බලන්න වචනේ වචනේ බුදු වෙන්නේ වචනයෙන් දයාන්විත වෙන්න වචනයෙන් කාරුණික වෙන්න වචනයෙන් අවංක වෙන්න එහි ශනික ප්‍රතිඵලක් දීර්ඝකාලීන ප්‍රතිඵලක් තමන්ගේම ජීවිතයෙන් අත්දකින්න දෙනාටම පිරුවන් පරණයි